සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස් සවන කාලෝ අයං බදන්තා ධම්මස් සවන කාලෝ අයං බදන්තා ධම්මස් සවන කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස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 ශ්‍රේෂ්ඨතම දානමය පින්කම සද්ධර්ම දානමය පින්කම. නිතර නිතර බණ අහලා ඒ කාරණාව මේ පින්නතුන් හොඳට දන්නවා. කොයිතරම් මහත්ඵලද මහානිසංසදායකද කියන කාරණාව බුදුරජාණන් වහන්සේවත් දේශනා කළේ නැහැ. සියලුම දානයන් අභිභවනය කරනවා කියලා තමයි දේශනා කළේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලුම දානයන් දිනනවා ධර්ම දානේ. එහෙමනම් ධර්මය දානය කරවීමෙනුත් ධර්ම ශ්‍රවණය කිරීමෙනුත් ලැබෙන උතුම් කුසලයෙන් සැප සහිත ප්‍රතිපදාවකින් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ මහා කුසලය පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එන්නතනේ අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම තෝරගත්තේ අංගුත්තර නිකායේ තික නිපාතයේ සඳහන් වන සේවිතබ්බ කියන සූත්‍ර දේශනාව මුල් කරගෙන ධර්ම දේශනාව සිදු කරන්නේ. මේ සේවිතබ්බ සූත්‍රයෙන් විශේෂයෙන් පැහැදිලි කරන්නේ මේ සේවනය කිරීම පිළිබඳව, ඇසුර පිළිබඳව. නිවැරදි ඇසුරක් ගොඩනගාගන්නේ කොහොමද? ඒ නිවැරදි ආශ්‍රය මේ සංසාරයෙන් එතර යන්න මඟ හදන්න කරුණු කාරණා තමයි මේ සූත්‍රයෙන් සාකච්ඡා කරන්නේ. ඒ නිසා පිටකේ තියෙන තවත් සුවිශේෂී සූත්‍ර දේශනාවක්. ඒ වගේම පින්නතුනි මේ ආශ්‍රය කියන එක අපේ සසර මඟ සුවපත් කරගන්න කොච්චර වටිනවද කියන කරුණු මේ ත්‍රිපිටකයේ තව තව තැන්වල සඳහන් කරලා තියෙනවා. ඒ කරුණ ඒ තරම්ම විශේෂිත නිසා. අපි පින්නතුන් දන්නවා මහා මංගල සූත්‍රය. අපේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එක දවසක් විශාල දිව්‍ය පිරිසක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ ලෝකේ තියෙන උතුම්ම කාරණා මොනවද කියලා. ඒ උතුම්ම කාරණා කියලා සඳහන් කළේ වෙන කිසිම කාරණාවකට දෙවෙනි නොවන කාරණා. අතිශයින්ම උතුම් කාරණා. ඊටා විශිෂ්ටතම කාරණා මොනවද කියලා තමයි අහන්නේ. අපි බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේදී එවන් කරුණු 38ක් දෙවියන්ට දේශනා කළා. ඒ තමයි මේ ලෝකේ තියෙන අති උත්තරීතරම කාරණා. එතකොට මේ ලෝකේ තියෙන උතුම්ම දේ මේ ලෝකේ තියෙන උතුම්ම දේ තමයි නිවන. එහෙමනම් මංගල සූත්‍රයෙන් මේ දේශනා කරලා තියෙන කරුණු 38 මොනවද? මේ කාරණා 38ම මේ අති උතුම් ශ්‍රේෂ්ඨ ස්ථානයට ළඟා වෙන්න මග කියන උතුම් කරුණ. එතකොට භාග්‍යතුන් වහන්සේ මංගල සූත්‍රය ආරම්භ කළේ කොහොමද? අසේවනාච බාලාන. එහෙමනම් නිවනට යන උතුම්ම කාරණා 38 පැහැදිලි කරන තැන මුලින්ම දේශනා කරලා තියෙන්නේ මේ මේ සේවනය කිරීම පිළිබඳව ආශ්‍රය පිළිබඳව. එහෙමනම් සසරින් මිදෙන්න අපි ආශ්‍රය කරන අය අපේ ඇසුර කොච්චර වටිනවද කියන කරුණ මෙතනින් මනාව පැහැදිලි වෙලා තියෙනවා. අසේවනාච බාලන. එනම් විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ පඬිතයන් ඇසුරු කරන්න කියලා අපිට දේශනා කරන්න කලින් අපිට දේශනා කළේ බාලයන් ඇසුරු කිරීම අත්හරින්න කියලා. එතකොට මේ කාරණාව මංගල සූත්‍රයේ මුලින්ම පැහැදිලි කිරීම තුළින් මේ කරුණේ තියෙන වටිනාකම කොච්චරද කියන කාරණාව පුතත්ජන මනසක් තියෙන අපිට මෙච්චරක් කියලා හිතා ගන්නවත් බැරි තරම්. මේ සසරින් එතර යන්න ඇසුර කොච්චර වටිනවද? එනතේ අවාසනාවකුත් තියෙනවා ඒ වගේම. වර්තමානයේ අපේ රට විවිධාකාර මිත්‍යා දෘෂ්ටියන්ට හසු වෙච්ච රටක්. නොඑක් මිත්‍යා දෘෂ්ටි මේ රටේ බිහි වෙනවා. ආන් ඒ අතර තවත් අලුත් මිත්‍යා දෘෂ්ටියක් බිහි වෙමින් පවතිනවා. ඒ තමයි මෙන්න මේ කාරණාව මුල් කරගෙන. සමහර තැනක සඳහන් කරලා තියෙනවා ත්‍රිපිටකෙ නෙමෙයි මේ අසේවනාච බාලාණන් කියලා කියවේ බාලයන් ඇසුරු කිරීමෙන් වළකින්න කියන එක නෙමෙයි කියලා. එහෙමනම් මොකක් කියලාද සඳහන් කරන්නේ? ඒ අය සඳහන් කරනවා මේ තමන් ළඟ තියෙන පාප ධර්මයන් සේවනය කරන්න එපා කියලා තමයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරලා තියෙන්නේ. නැතුව මේ අන්‍ය පුද්ගලයන් ඇසුරු කරන්න එපා කියන එක නෙමෙයි තමන් ළඟ තියෙන පාප ධර්මයන් සේවනය කරන්න එපා. පව් කරගන්න එපා. අසේවනාච බාලාණන් කියලා කිව්වේ අන්න ඒකයි කියලා පැහැදිලි කරනවා. එතකොට පණ්ඩිතානංච සේවනා කියලා කිව්වේ ඒකත් පැහැදිලි කරනවා ඒ මේ උතුම් පඬිත ප්‍රඥ පුද්ගලයන් සේවනය කරන්න කියලා නෙමෙයි ලුභාගිතුන් හස දේශනා කරලා තියෙන්නේ. තමන් ළඟ තියෙන කුසල ධර්මයන් සේවනය කරන්න කියලාලු. තමන් ළඟ තියෙන පාප ධර්මයන් සේවනය කරන එක බාල ඇසුරක්. තමන් ළඟ තියෙන කුසල ධර්මයන් සේවනය කරන එක පඬිත ඇසුරක්. මේ මේ විදිහේ තවත් අලුත් මිත්‍යා දෘෂ්ටියක් ආයේ ලංකාව පුරා පැතිරලා යන්න හදනවා. හැබැයි පුදුමේ කියලා කියන්නේ මේ කාරණා දෙක විතරයි විස්තර කරන්නේ. මේ පද දෙක විතරයි. තුන්වෙනි පදේ විස්තර කරන්නේ නැහැ. මොකද තුන්වෙනි පදේ මේ ගාථාවේ තියෙන්නේ පූජාච පූජනීයාන. දැන් ওই කාරණාව විස්තර කරන්න ගියොත් මොකක් වෙයිද? එහෙමනම් මේ කියාගෙන ආපු හැටියට කියන්න වෙන්නේ තමන්ටම තමයි පූජා කරගන්න වෙන්නේ. තමන්ම තමයි පුදා ගන්න වෙන්නේ. ආන් ඒකින්ද ඒ කාරණාව විස්තර කරන්නේ මේ වචන දෙක විතරක් විස්තර කරනවා. ඒක මම කියේ ලංකාවේ තියෙන තවත් අලුත් මිත්‍යා දෘෂ්ටියක් හට ගන්න තැනක් කියලා. නමුත් වෙනතනේ අපිට වටින්නේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවනේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ බාල පුද්ගලයන් ඇසුරු කරන්න එපා. පඬිතයන්ම ඇසුරු කරන්න කියන එකයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. එහෙමනම් මේ සේවිතබ්බ සූත්‍රයේ පුරාවට සාකච්ඡා වෙන්නේ ওই කාරණාව. එතකොට බාලයන් සේවනය කරන්න එපා කියන එක අපේ බුදුරජාණන් වහන්සේ කාරණා දෙකකින් මංගල සූත්‍රයේ පැහැදිලි කරා. ඊට වැඩියෙන් මේ කාරණාව පැහැදිලි කරලා දේශනා කරපු තැනක් තියෙනවා ධම්මපද පාළියේ. චරංචේ නාදි ගච්ඡෙය්‍ය සෙය්‍යං සදිසමත්තනෝ ඒක චරියං දල්හං කෛරා නත්ති බාලේ සහායත ධම්මපදයේදී දේශනා කරනවා චරංචේ නාදි ගච්ඡෙය්‍ය සෙය්‍යං සදිසමත්තනෝ කවදාවත් බාලයන් ඇසුරු කරන්න එපා ඇසුරට කෙනෙක් නැත්තම් එකලාව තනියම ජීවත් වෙන්න ඒක චරියං දල්හං කෛරා නත්ති බාලේ සහායත තනියම ජීවත් වුණත් කවදාවත් බාලයෙක් නම් ඇසුරු කරන්න යන්න එපා කියලා මංගල සූත්‍රයට වඩා වැඩියෙන් විස්තර සහිතව ධම්මපදයේදී භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. මේ ගාථාව දේශනා කළේ ඊට සුවිශේෂී කාරණාවක් පදනම් කරගෙන. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයන් දෙනම මහරහතන් වහන්සේ රජගහ නුවර පිප්පලි කියන ලෙනේ වාසය කරන කාලේ උන්වහන්සේ ළඟ හිටපු ශිෂ්‍ය රත්නයන් දෙනම මුල් කරගෙන මේ ගාථාව දේශනා කළා. මේ ශිෂ්‍යයෝ දෙන්නගෙන් එක්කෙනෙක් හරීම කම්මැලි. අනිත් ශිෂ්‍යයා හැම වෙලාවෙම හරීම උනන්දුයි. බොහොම දක්ෂයි, කාර්යශූරයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වෙනුවෙන් තමන්ගෙන් ඉෂ්ට සිද්ධ වෙන්න තියෙන වත්පිළිවෙත් ටික උන්වහන්සේ හැම වෙලාවෙම නොපිරිහෙලා සම්පූර්ණ කළා. උදේ පාන්දරට මුව දෝනා පෑන්, දහවලට පෑන් පහසු වෙන්න පෑන්, කුටියට ඇතුළු වෙන තැන පාදෝවණේ කරන පෑන් මේ ආදී දේවල් නිසි නිසි වෙලාවට උන්වහන්සේ සම්පූර්ණ කරලා තියෙනවා. හැබැයි මේ කරුණ උන්වහන්සේ සම්පූර්ණ කරලා තියෙනවා. අර කම්මැලි භික්ෂුව, අලස භික්ෂුව නිසි වෙලාවට ඇවිල්ලා බලනකොට කාරණාව වත සම්පූර්ණ වෙලා. ඉක්මනට මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි මුවදෝනා පැන් සූදානම්. වඩින්ද මුවදෝවණේ කරගන්න. පැන් පහසු වෙන වෙලාවට ස්වාමීනි පැන් පහසු වෙන්න උණු පැන් ආදී සූදානම්. ස්වාමීනි පැන් සැනසෙන්නේ මේ ආදි වශයෙන් තමන් කලේ නෑ අනුන් කරපු දෙයක් තමන් කළා වගේ ගිහිල්ලා උන්වහන්සේට මතක් කරනවා. එක දවසක් අර වත කරන ස්වාමීන් වහන්සේ කල්පනා කළා මේ කම්මැලි පුද්ගලයාට මං හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. පැන් උණු කරලා වෙනත් වාජනයකට පැන් අස් කරලා ස්වාමීන් වහන්සේ පැන් සැනසෙන පැන් කොටුවේ එළියෙන් වෙනත් තැනක තිබ්බා. පැන් උණු කරලා තියලා තියෙනවා වගේ වාජනයේට වතුර චූට්ටක් දාලා අතනින් ගෙනහිල්ලා තිබ්බා. මේ පුජ්‍යලයා නිදාගෙන ඉඳලා නැගිටලා ඉක්මනට පැන්සැනසෙන කොටුව ගාවට යනකොට අර වාජනෙන් දුන් නැගෙනවා. කල්පනා කළා අදත් උණු පැන් සූදානම්. ඉක්මනට ගියා රහතන් වහන්සේ ළඟට. ස්වාමීනි පැන් සැනහෙන්න පැන් සූදානම් කියලා සඳහන් කළා. ස්වාමින් වහන්සේත් එක්කම රහතන් වහන්සේත් එක්කම පැන් කොටුව ළඟට ආවා. රහතන් වහන්සේ හොකෝ උණු පැන්. මෙයා ඉක්මනට ගිහිල්ලා හැලියට ලීයක් දාලා බැලුවා. හොඳට දුන් නැගෙනවා. බලහම හැලිය ඇතුලේ පැන් නැහැ. බොහොම යන්තම් ටිකක් තියෙනවා. ඒ වෙලාවේ මතක් වුණා අර දුෂ්ටයා මාව රවට්ටලා. එහෙම හිතලා කලගෙඩියකුත් අරගෙන ඉක්මනට යනවා ගඟ ගාවට. උන්වහන්සේ ගඟ ගාවට යන්න ඇරලා වත කරන ස්වාමීන් වහන්සේ ඇවිල්ලා පැන් භාජනය ගෙනල්ලා උන්වහන්සේට පැන් සැනසෙන්න කටයුතු සූදානම් කළා. ඒ වෙලාවේ රහතන් වහන්සේ ඇහුවා හැමදාම මෙහෙමද වෙන්නේ? එහෙමයි ස්වාමීන්. ඒකයි මෙහෙම කළේ. දැන් අර ස්වාමීන් වහන්සේකට අමනාප වුණා. පහෝදා පින්ඩපාතේ වඩින්න ලෑස්ති වෙනකොට අර අලස ස්වාමීන් වහන්සේ පින්ඩපාතේ වැඩියේ නෑ. අනිත් ස්වාමීන් වහන්සේත් එක්ක රහතන් වහන්සේ පින්ඩපාතේ වැඩියා. ඒ වඩින්න ඇරලා මේ ස්වාමීන් වහන්සේ ළඟ තියෙන දායක ගෙදරකට ගිහිල්ලා කිව්වා අද මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අසනීපයි. පින්ඩපාතේ වඩින්න බෑ කිව්වා. මෙන්න මේ මේ මේ මේ ආහාර සකස් කරන්න කිව්වා. බොහෝම සතුටින් දායකයෝ උන්වහන්සේ අසනීප නිසා දානි හැදලා දුන්නා. උන්වහන්සේ මේක අරගෙන මගට ඇවිල්ලා වැළඳුවා. වළඳලා උන්වහන්සේ ආපහු විහාරයට ගියා. පහවදා දායක පිරිස රහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඊයේ කැමැති කැමැති විදිහට අපි දානේ හදලා එව්වා. අසනීප තත්ත්වයේ දැන් සනීපයිද? එතකොට දැනගත්තා එහෙනම් අර භික්ෂුව අපිත් එක්ක පින්ඳ පාතේ වඩින්න නැතුව මෙන්න මෙහෙම වැඩක් කරලා. ඒ කාරණාව අහලා චෝදනා කළා. දැන් අනුන් කරපු වත තමන්ගේ වගේ පෙන්වන්න හදපු නිසා චෝදනාවට ලක් වුණා. මේ වෙලාවේ සඳහන් කරපු බොරුව පිළිබඳව චෝදනාවට ලක් වුණා. පින්ඩපාත වැඩම කරපු වෙලාවේ රහතන් වහන්සේට හොඳ පට සලුවක් හම්බුණා. රහතන් වහන්සේ තමන් වහන්සේත් එක්ක පිඬිසුඟා වැඩි ආර ස්වාමින් වහන්සේට ඒ සලුව දුන්නා. උන්වහන්සේ ඒකෙන් හොඳ සිවුරක් කරගත්තා. ඒක දැකලත් කේන්ති ගියා. ඊළඟ දවසේ පින්ඩපාතේ වැඩියට පස්සේ මේ ස්වාමීන් වහන්සේ පොල්ලක් අරගෙන ආරාමෙ තිබිච්ච වළං මුට්ටි ඔක්කොම පොඩු කිරුවා. ආරාමෙටත් ගිනි තිබ්බා. ගිනි තියලා යන්න ගියා. පස්සේ ටික කාලෙකින් රජගහ නුවරේ ඉඳලා සවැත් නුවරට ගියපු භික්ෂූන් වහන්සේ නමකගෙන් බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සනීපෙන් වැඩ ඉන්නවද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි. බොහොම සනීපෙන් වැඩ ඉන්නවා. ඒත් එක ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් උන්වහන්සේගේ කුටියටත් ගිනි තියලා යන්න ගියා කියලා කිව්වා. ආන් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා ඔය භික්ෂුව ඔහොම අකීකරුනේ අද විතරක් නෙමෙයි පෙරත් ඔහොමයි කියලා. අවවාදයක් අනුශාසනාවක් කරාම ඒක පිළිගන්නේ නැහැ. ඒ තරම් නිහතමානීකමක් නැහැ. හරි මාන්නක්කාරයි. ඔක මේ ජීවිතේ විතරක් තියෙන මාන්නක්කාර බවක් නෙවෙයි කියලා සඳහන් කළා. සඳහන් කරලා ඒක අතීත කතාවක් දේශනා කළා. එක දවසක් මේ සිංගිල කියලා කුරුල්ලෙක් කූඩුවක් හදාගෙන ගහක අත්තක වාසය කරනවා. මේ ගහේම වඳුරෙකුත් ඉන්නවා. බැස්ස වෙලාවක වඳුරා හොඳටම තෙමිලා. වඳුරට හොඳටම සීතල හැදිලා. ආන් ඒ වෙලාවේ අර කුරුල්ලා කියනවා මිනිහෙකුට වාගේ අත් දෙකකුත් තියෙනවා. කකුල් දෙකකුත් තියෙනවා. හොඳ ඇඟකුත් තියෙනවා. කම්මැලිකමට බලාගෙන ඉන්නේ නැතුව ඔබත් ගෙයක් හදාගත්තා නම් ඔය සීතලේ ගැහෙන්නේ නැතුව ඉන්න තිබ්බ නේද කියලා. මේ මේ කරුණ සඳහන් කරාම වඳුරට උඟාක් කීන්තියා. වඳුරා අත් දිගේ පැනගෙන පැනගෙන ගිහිල්ලා අර කුරුල්ලගේ කූඩුව කඩලා විසිකලා. එදත් වඳුරා වෙලා හිටියේ මේ භික්ෂුවම තමයි. එහෙනම් මේ භික්ෂුන් වහන්සේ අද විතරක් නෙමේ පෙරත් උමයි කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරමින් තමයි මේ මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ. චරංචේ නාදි ගච්ඡෙය්‍ය සෙය්‍යං සදිස මත්තන. තමන්ගේ ඇසුරට සුදුසු පුද්ගලයෙක් හම්බ වුණේ නැත්තම් තනියම ජීවත් වෙන්න. ඒක චරියං දල්හං කෛරා නත්ති බාලයේ සහායත. මගේ තනියට කෙනෙක් නැති හින්දානි. මට ගමනක් යන්න තනියම බැරි හින්දා ඒ පාළුව මකා ගන්න කෙනෙක් නැති හින්දානි. මගේ අහවල් වැඩේ මට තනියම කරගන්න බැරි හින්දානි. ගෙදර මේ මේ වැඩ ටික තනියම ඉවර කරගන්න බැරි හින්දානි. මේ අයට එන්න කිව්වේ කියලා එහෙමවත් බාලයෙක් ලං කරගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙමනම් ඒ කාරණා ධම්මපද පාළියේ ඔහොම සඳහන් කරාම ඊටත් වඩා ඊටාම විස්තරාත්මකව මේ සේවිතබ්බ සූත්‍රයෙන් මේ ඇසුර පිළිබඳව කාරණාව පැහැදිලි කරනවා. එහෙනම් කොහොමද සේවිතබ්බ සූත්‍රයේ මේ කාරණාව සඳහන් කරලා තියෙන්නේ? මහා මංගල සූත්‍රයට වඩා වැඩි විස්තර සහිතව ධම්මපදයේදී ඒක දේශනා කළා. ඊට වඩා තවත් වැඩි විස්තර සහිතව අංගුත්තර නිකායේ තික නිපාතයේ සේවිතබ්බ සූත්‍රයෙන් පැහැදිලි කරනවා. එතන මෙතන සඳහන් කරනවා පයෝමේ භික්කවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් මහණෙනි මේ ලෝකේ පුද්ගලය තුන් දෙනෙක් පේන්න ඉන්නවා. කතමේතයෝ කවුද ඒ තුන් දෙනා? අත්ති භික්කවේ පුද්ගලෝ න සේවිතබ්බෝ න බජිතබ්බෝ න පෛරුපාසිතබ්බෝ මේ තුන් දෙනාගෙන් පළවෙනි එක්කෙනා. සඳහන් කරනවා සේවනයේ නොකල යුතුයි, භජනයේ නොකල යුතුයි, පෛරුපාසනයේ නොකල යුතුයි. ඒ තමයි පළවෙනි පුද්ගලයා. එයා ඇසුරු කරන්න එපා, සේවනය කරන්න එපා, පෛරුපාසනය කරන්න එපා. දෙවැනි පුද්ගලයා අත්තිභික්කවේ පුද්ගලා සේවිතබ්බා, බජිතබ්බා, පෛරුපාසිතබ්බා. තවත් පුද්ගලයෙක් ඉන්නවා. සේවනය කළ යුතුයි, භජනය කළ යුතුයි, පෛරුපාසනය කළ යුතුයි. මුලින් සඳහන් කරපු පුජ්‍යලයා සේවනයේ නොකල යුතුයි, භජනයේ නොකල යුතුයි, පෛරුපාසනයේ නොකල යුතුයි. දෙවනි පුජ්‍යලයා සේවනයේ කල යුතුයි, භජනයේ කල යුතුයි, පෛරුපාසනයේ කල යුතුයි. තුන්වෙනි පුජ්‍යලෙක් ඉන්නවා. අත්ති භික්කවේ පුද්ගලෝ සක්කත්වා, ගරුංකත්වා, සේවිතබ්බෝ, භජිතබ්බෝ, පෛරුපාසිතබ්බෝ. සක්කත්වා නිකම්ම සේවනය කළ යුතුයි නෙමෙයි සත්කාර කර කර සේවනය කළ යුතුයි. ගරුන්කත්වා ගරු කර කර සේවනය කළ යුතුයි. භජනය කළ යුතුයි, පෛරුපාසනය කළ යුතුයි. එහෙනම් දෙවෙනි කෙනාට වඩා තවත් විශේෂ කරුණු දෙකක් එකතු කරලා තියෙනවා සත්කාර කරමින් ගරු කරමින් සේවනය කළ යුතුයි කියලා. එහෙනම් අංගුත්තර නිකායේ තික නිපාතයේ මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ ඒ නිසා කාරණා තුනක් තමයි තික නිපාතයෙන් පැහැදිලි කරන්නේ. ඒ නිසා පුද්ගලයෝ තුන් දෙනෙක් පිළිබඳව දේශනා කරලා තියෙනවා. එහෙමනම් මේ සූත්‍රයේ පුරාවට මේ පුද්ගලයෝ තුන් දෙනා පිළිබඳව භාග්‍යතුන් වහන්සේ ඊටාම පැහැදිලිව කරුණ දේශනා කරනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ මහණෙනි මොන පුද්ගලයාද සේවනය නොකළ යුත්තේ? භජනය නොකළ යුත්තේ, පෛරුපාසනය නොකළ යුත්තේ කියන ප්‍රශ්නය භාග්‍යතුන් වහන්සේම අහලා භාග්‍යතුන් වහන්සේ මේකට උත්තර දෙනවා. ඉද භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ මෙහි භික්ෂූනි එක පුද්ගලයෙක් ඉන්නවා. පළවෙනි කෙනා. හීනෝ හෝති සීලේන සමාධිනා පඤ්ඤාය. සීලයෙන් හීනයි. සමාධියෙන් හීනයි. ප්‍රඥාවෙන් හීනයි. ආන් මේ පුද්ගලයා සේවනය කරන්න එපා. එතකොට කාට වඩාද හීන? Tamanට වඩා. Tamanට වඩා සීලයෙන් හීනයි. Tamanට වඩා ප්‍රඥාවෙන් හීනයි. Tamanට වඩා සමාධියෙන් හීනයි. ඒ පුද්ගලයා සේවනය කරන්න එපා කියලා සඳහන් කළා. එතකොට අපි මුලින් සිහිපත් කළා මේ ඇසුර කොච්චරනම් වටිනවද කියලා. ඇයි භාග්‍යතුන් වහන්සේ මේ Tamanට වඩා සීලයෙන් පහළ කෙනෙක් ඇසුරු කරන්න එපා කියලා කියන්නේ? උසස් සීලයක ඉන්න කෙනෙක් Taman තරම් උසස් මට්ටමක නැති කෙනෙක් ඇසුරු කරන්න පටන් ගත්තාම ඒ දෙන්න කතා කරන දේවල් වලින් කරන කියන දේවල් වලින් ඉහළ ඉන්න කෙනා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පහළට ඇද වැටෙනවා. පහළ ඉන්න කෙනා ඉහළට එන එක නම් හොඳයි. නමුත් ඉහළ ඉන්න එක්කෙනා පහළට වැටෙන එක කොහොමත් හොඳ නෑ. පන්සිල් ආරක්ෂා කරන කෙනෙක් පන්සිල් ආරක්ෂා කරන්න උනන්දුවක් නොදක්වන කෙනෙක් ඇසුරු කරන්න පටන් ගත්තාම කලක් ඇසුරු කරනකොට තමන්ගෙත් අර තියෙන ශ්‍රද්ධාව පිරිනව. ඒ පුද්ගලයාත් එක්ක එකතු වෙලා සිල් බිඳෙන කටයුතු වලට හිමීට හිමීට තමනුත් තමනුත් යොමු වෙනවා. මෙතන පින්නතනේ මේ ඇසුර කියලා කියහම අපි සාමාන්‍යයෙන් එදිනෙදා සමාජ ජීවත් වෙනකොට මගින් තොටින් අසල්වැසියන්ගෙන් අපිට හම්බ වෙන අය ගැන විතරක්ද මේ කතා කරන්නේ. මේක හරි ගැඹුරු පැතිරුණු ධර්ම කාරණාවක්. විවාහ ජීවිතයේ ඉඳලා මේක පිළිබඳව හිතන්න තියෙනවා. විවාහය පිළිබඳව කරුණු සඳහන් කරනකොට මන සාර්ථක විවාහ ජීවිතයකට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා සමශීල සම ත්‍යාග සම ප්‍රඥා මේ මේ කාරණා තුන මනාව ගැලපුණොත් ඒ විවාහ ජීවිතේ හරි හරි අපූර්වට ගලාගෙන යනවා. සමශීල. දෙන්නම සමානවවත් සිල්වත්කමක් තියෙන්න ඕනේ. එතකොට මේ ಗುಣධර්ම සම්පූර්ණ කිරීමේ කටයුතු වලදී දෙන්නම හරි සතුටින් ඉදිරිපත් වෙනවා. යෙදෙනවා. ඔවුනොවුන්ට උදව් උපකාර කරගන්නවා. එහෙම නුනොත් එක්කෙනෙක් සිල් ගුණ පිළිබඳව යෝජනාවක් කරාම සිල් ගන්න යෝජනාවක් කරාම අනිත් එක්කෙනාගේ ඒ තරම් ලොකු කැමැත්තක් ඒකට පේන්නේ නැහැ. නුරුස්නා බවක් තියෙනවා. දවසක් දෙකක් තුනක් එහෙම නුරුස්නා ස්වභාවයෙන් ඉඳලා ඊට පස්සේ ටික ටික ඒක ගැටුමක් බවට පත් වෙනවා. ඊට පස්සේ දෙන්නටම ද්වේෂසිත උපදිනවා. ඊට පස්සේ හැමදාම අකුසල් රැස් වෙනවා. කුසල් කරමු කියලා යෝජනා කරපු වෙලාවට අකුසල් රැස් වෙනවා. සමත්‍යාග මේ දම්පැන් දෙනකොට තිරිසන් සතෙකුට දෙන කෑම වේලක ඉඳලා දුගියෙකුට මගියෙකුට දෙන ආහාර වේලක ඉඳලා මහා උසස් දානයක් ගාවට යනකම් ආන් එහෙම පරිත්‍යාග සිතක් ඇති දෙන්නේ එකට එකතු වුණොත් බොහෝම හොඳින් දන් පින්කම් සම්පූර්ණ කරගන්නත් පුළුවන්. එහෙම නුනොත් එක්කෙනෙක් දෙනවට අනික් කෙනා හැම වෙලාවෙම හරි අකමැතියි. දෙන්න තියෙන දේවල් සංගවනවා. දෙන්න තියෙන දේවල් වළක්වනවා. සමහරලාට බිරිඳට නොදැනී ආධාර උපකාර කරන්න එනවා පින්කම් වලට. ස්වාමියාට හොරෙන් ආධාර උපකාර කරන්න එනවා පින්කම් වලට. නමුත් ඒක ඊටාම ලස්සනට ගලාගෙන යන ජීවිතයක් වෙන්නේ වෙන්නේ නැහැ. එහෙම සමහර අය ඉන්නවා ආධාර උපකාර කරනවා හැබැයි කියනවා ස්වාමියාට කියන්න එපා. මම මේ එයාට නොකිය තමයි මේ පින්කම් කටයුතු කරන්නේ. බිරිඳට නොකිය තමයි මම මේ කටයුතු කරන්නේ. එහෙම කතා කරන අය සමාජයේ හම්බ වෙනවා. සම ප්‍රඥා මනාව මේ කාරණාව දැනගන්න අවබෝධ කරන්න බැරි නිසා සසර පිළිබඳව සසරින් මිදෙන හැටි සිල් ගුණ පුරණ එකේ වටිනාකම දම්පැන් දෙන එකේ වටිනාකම මනාව අවබෝධ කරගත්තේ නැති නිසා මේ ලැබිච්ච උසස් මනුස්ස ජීවිතෙන් උතුම් ඵලයක් ලබා ගන්න පහසු වෙන්නේ නැතුව යනවා. එහෙනම් එතනත් ඇසුර හරියට හරියට වටිනවා. පවුලක සහෝදරයෝ කීප දෙනෙක් එකතු වෙච්චහම ඒ සහෝදර පිරිස සියලු දෙනාම එකට ගැලපෙන්නේ නැතිකොට ඒත් ගැටුම් තියෙනවා. එකට ඉපදුනාට සහෝදරයා සහෝදරිය වුණාට සමහර වෙලාවට අපිට යමක් වැටහෙන කාලෙට ඒ අයගෙන් ටිකක් ඈත් වෙලා ජීවත් වෙන්න වෙනවා. එතකොට මේ ඇසුර කියන කාරණාව කොයි තරම් වටිනවද? බාලයන් ඇසුරෙන් වළකින්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කාරණාව පිනතේ තවත් ගැඹුරට පැහැදිලි කරනකොට සමාජයේ පුරාම අකුසලයන්ගෙන් පිරිච්ච බාල පුද්ගලයන්ම ජීවත් වෙනවා දැක්කහම ඒ කියන්නේ නිරන්තරයෙන් අකුසල් කරන අය යුතුයකම් මනාව සම්පූර්ණ කරන්නේ නැති අය මව්පියන්ට ගුරුවරුන්ට සලකන්නේ නැති අය ඒ යුතුයකම් නොදන්න නිසා එහෙම අයගෙන් සමාජයේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පිරෙනකොට තුනුරුවන්ට ගරු නොකරන අය සමාජයේ වැඩි වෙන්න වැඩි වෙන්න තිසරණ පන්සිල් ආරක්ෂා කරන්නේ නැති අය සමාජයේ වැඩි වෙන්න වැඩි වෙන්න පිළිතුනේ දෙවියන් පවා අපිට අනුග්‍රහ දක්වන එක සීමා කරනවා. අපි පිළිබඳව උන්වහන්සේ ළඟ සතුට නැතුව යනවා. ඒ නිසා අපිට මොන වාගේ විපතක් වුණත් උන්වහන්සේලා අපි දිහා බලන්නේ නැතුව යනවා. බලන එක අඩු කරනවා. උන්වහන්සේලාගේ අකමැත්ත වැඩි වෙන නිසා අපිට උදව් කරන්නේ නැතුව යනවා. වර්තමාන ගැන හිතුවොත් ඒ කාරණාව හොඳට පැහැදිලිව පේනවා වගේ. මේ පුංචි රටේ සමහර කාලයකට එක පැත්තක ගම් වතුර ගලනවා. තව පැත්තක නාය යනවා. තව පැත්තක බොණ්ඩවත් වතුර ටිකක් නැහැ. තව පැත්තක සුලිසුලන්. ගෙවල් හිටන් ගලවගෙන ගිහිල්ලා. එහෙමනම් මේ දෙවිවරු මේ වැස්ස පාලනය කරන්නවත් වහින් නැති ප්‍රදේශවලට වැස්ස ලබලා දෙන්න තරම්වත් අපිට අනුග්‍රහ කරන පාටක් පේන්නේ නැහැ. ගොවිතැන්පත් ශාස්ත්‍රීය වෙනව සමහර ප්‍රදේශවල නමුත් ආදායම් ලබා ගන්න කාලෙට වැහැලා වැහැලා වැහැලා සමහරලාට උල්දිය වාගේ මතුවෙලා ඉව තැඹිලා කුණු වෙලා යනවා. ගොයන් ගස් ටික ගලවගෙනම ගිහිල්ලා සමහර වෙලාවට. ගොයන් ටික කපලා දාලා ආපුහම පහවදා එකතු කරන්න හම්බ වෙන්නේ ඒ ටික ගහගෙන ගිහිල්ලා. එහෙම කාලවකවානුව වලට මේ රට ඇතුලේ අපි මූණ පාන බව අපිටම හොඳටම පේනවා. ඒ කියන්නේ උන්වහන්සේලාගේ කැමැත්තක් නැති බව. බැස්ස වලාහක දෙවියෝ අතිශයින්ම සම්මාදිට්ඨිකයි. හුඟක් දෙවිවරු සෝවාන් වෙච්ච ආර්යයන් වහන්සේලාත් ඉන්නවා. දැන් එහෙම සඳහන් කරාම කෙනෙකුට අහන්න බැරිද? ඒ තරම් උතුම් තැනට ඇවිල්ලත් උන්වහන්සේ ළඟ අනුකම්පාව දයාව කියන එක නැද්ද කියලා. උන්වහන්සේ ළඟව අනුකම්පාව දයාව නැතුව නෙමෙයි. නමුත් මේ ಗುಣ පුරන්නේ නැති මිනිස්සුන්ට අනුකම්පා කරලා කලට වෙලාවට වැස්ස වතුර ලබලා දීලා ශාස්ත්‍රීය తත්වයේ උදා කළොත් මේ මිනිස්සු ಗುಣ පුරන්න පටන් ගනීද? තව තවත් නොමනාකම් වලට යොමු වෙනවා මිසක් ධනෙ ලැබෙන්න ලැබෙන්න ශාස්ත්‍රීයක වෙන්න වෙන්න නොමනාකම් වලට යොමු වෙනවා වැඩි. ඒක හරියට එහෙම සැලකුවොත් මොකක් වගේ වෙනවද? හරියට ආයුධයක් නැතුව ඉන්න හතුරෙකුට ආයුධයක් දුන්නා වගේ වෙනවා. ආන් ඒකයි උන්වහන්සේලා අහක බලලා තියෙන්නේ. එතකොට පින්නතුනි ගුණ පුරණ යුතුයකම් තියෙන තිසරණ පන්සිල් ඇති එහෙමයි සමාජ නැතුවමද ඉන්නවා. එතකොට ඒ අයට මොකද කරන්නේ? ඒ අය දිහා අනුකම්පාවෙන් බැලුවට සලකන්න විදිහක් නැහැ. ඇයි ඇසුරු කරන්නේ බාලයෝ නිසා. පින්කමක් කරලා බුදුරජාණන් වහන්සේ ළඟ ප්‍රාර්ථනාවක් කරනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම. මේ පුණ්‍ය කර්මයේ ආනුභාවයෙන් මට කවදාවත් බාල සමාගමයක් නොවේවා. එහෙම ප්‍රාර්ථනා කළාට අපේ වැඩක් කරගන්න වෙච්චහම අපි කතා කරන්නේ බාලයෙකුට. බාල සමාගමයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කළාට ආපහු එකතු වෙන්න හදන්නෙම බාලයොත් එක්ක. ආන් ඒක නිසා මේ සූත්‍රවල සඳහන් කරලා තියෙන හැටියට අපි පිළිබඳවත් ලොකු අනුකම්පාවක් ගොඩනැගෙන්නේ ගොඩනැගෙන්නේ නැතුව යනවා මොකද බාල ආශ්‍රයෙන් මිදිලා නැහැ. බොහොම ඉහළ සිල්ගුණ ආරක්ෂා කරගෙන හිටපු අය බාල ඇසුර නිසා ඒ සිල්ගුණ විනාශ කරගන්නවා. අතීතයේ ඉඳලම මේ කාරණාව දකින්න තිබුණා. හොඳට සිල්ගුණ ආරක්ෂා කරගෙන හිටපු ස්වාමින් වහන්සේලා අන්තිමට ගිහි අය බවට පත් වෙනවා. බාල ආශ්‍රය නිසා. හතර පොයට සිල් සමාදන් වෙච්ච තරුණාය බාලාශ්‍රේ නිසා පස්සේ ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා දානවා. චෝදනා කරනවා ඒ කටයුතු වලට. යමෙක් ආපහු එහෙම යෝජනාවක් කළොත් ඒ අයට චෝදනා කරනවා. කාලය කළා වෙච්ච යහපතක් නැහැ. එහෙම කතා කරන අයත් ඉන්නවා. නමුත් මේ බාලාශ්‍රේ නිසා අපි ධර්මල්ලු පුංචි කාලේ ඉඳලා කොයිතරම් කීකරුද මොනතරම් ලෙන්ගතුද එකපාරයි අපි ඒගොල්ලන්ට කතා කළේ දෙපාරක් අඬ ගහන්න උනේ නැහැ. ඒ තරම්ම ලෙන්ගතුකමක් තිබුණා. නමුත් ටිකක් හැදිලා වැඩිලා පාසල් යන වයසට ඇවිල්ලා තව ටිකක් ලොකු මහත් වෙනකොට අපි අඬ ගැහුවාම ඇහුන්නේ නැහැ වාගේ ඉන්නවා. සමහරලාට වැඩකට වගේ අඬ ගහනවා නම් පේන්නේ නැතුව මග අරින්න පුළුවන් නම් ඉන්න තැනින් මග ඇරලා යනවා. කතා කරන වචන ක්‍රමක්‍රමයෙන් අළු වෙනවා. මේ කතා කරන්නේ අම්මා එක්ක, මේ කතා කරන්නේ තාත්තා එක්ක කියන කාරණාව අමතක වෙලා යනවා. අන්තිමට මහා පව් පුරවා ගන්න තැනට එනවා. අම්මට ගහන තත්වයට තාත්තට ගහන තත්වයට එකට එක කියන තත්වයට රවල බලන මට්ටමට අන්තිමට අන්තිමට ඒ ඇවිල්ලා. ඒ අර gedara පරිසරයෙන්ම මිදිලා බාහිර පුද්ගලයන් වැඩි වැඩියෙන් ඇසුරට යොමු වෙච්ච නිසා ඉහළට ගියා නෙමෙයි වෙලා තියෙන්නේ ක්‍රමක්‍රමයෙන් ආපහු සැරයක් ඒගොල්ලෝ හිටියට වඩා පල්ලහැට වැටිලා. නමුත් එහෙම උනේ එහෙම උනේ සත්පුරුෂ ආශ්‍රයක් නොලැබිච්ච නොලැබිච්ච නිසා. Tamanට වඩා පහළ පිරිසක් ඇසුරු කරන්න ලැබිච්ච නිසා. ආන් ඒ හින්දා ඇසුර පිළිබඳව භාග්‍යතුන් වහන්සේ මේ කරුණු මේ තරම් අවධාරණය කරලා තියෙන ඒ නිසා. එහෙනම් සඳහන් කළා හීනෝ හෝති සීලේන සමාධිනා පඤ්ඤාය. සීලයෙන් හීනයි නම් සමාධියෙන් හීනයි නම් ප්‍රඥාවෙන් හීනයි නම් එහෙම අය ඇසුරු කරන්න ඇසුරු කරන්න එපා කියලා. ඊළඟට සඳහන් කළා ඒ අය ඇසුරු කරන්න පොඩි අවසරයක් දුන්නා. මොකක් සඳහාද? අනුකම්පාව සඳහා විතරක් ඇසුරු කරන්න පුළුවන්. ඇයි අනුකම්පාව සඳහා විතරක් මේ මගේ වැඩක් කරවගන්න එහෙම නෙමෙයි. මට උදව්වක් අරගන්න නෙමෙයි. පුළුවන් නම් පල්ලෙහි ඉන්න ඒ අය උස්සලා උඩට ගන්න. තිසරණ නැති අයට තෙරුවන් පිළිබඳව පැහැදිලි කරලා ශ්‍රද්ධාව ඇති කරවන්න. පන්සිල් ආරක්ෂා කරන්නේ නැති අයට එක සිල් පදයක් හරි ක්‍රමානුකූලව ආරක්ෂා කරන්න මඟ කියලා දෙන්න. වැරදි පහකින් එක වැරද්දකින් හරි ඔවුන් බේරගන්න. මේ ශාසනය උගන්වා වදාළ මහා දාන පහක් තියෙනවා. එයින් පළවෙනි එක ප්‍රාණඝාතයෙන් වැළකීම. එහෙනම් මේ පන්සිල් පද පහ තමයි මේ මහා දාන පහ. අනේ අහවලා මගේ සහෝදරයනේ. අහවලා මගේ සහෝදරියනේ. ඒ අය මේ මනුස්ස ජීවිතේ හොයාගත්තේ මොන තරම්නම් සංසාරේ පින් කරලාද? සම්මා දිට්ඨික වෙච්ච අපේ පවුලේ ඇවිල්ලා ඉපදෙන්න ඒ අය කොයිතරම් පින් කළාද අනික් අයටත් වඩා තවත්. නමුත් සම්මා දිට්ඨික පවුලක ඉපදිලා සම්මා දිට්ඨියක් නෑ වගේ තෙරුවන් පිළිබඳව කිසිම ගෞරවයක් නැහැ. තෙරුවන් සරණ ගිහිල්ලා නැහැ. බෞද්ධ කියන නම විතරක් ඒගොල්ලෝ ගාව තියෙනවා. ඒගොල්ලෝ ගාව බෞද්ධකම කියන එක පේන්නේ නැහැ. ආන් ඒ නිසා මේ ඇයට මැරෙන්න කලින් හරියට බෞද්ධ කියන වචනේවත් නිවැරදිව සරණ යන්න, නිවැරදිව තෙරුවන් සරණ යන්න, නිවැරදි බෞද්ධයෙක් වෙන්න පාර කියලා දෙන්න ඕනේ කියලා ආන් එහෙම ඇසුරු කරන්න ඇසුරු කරන්න ඉඩක් තියෙනවා. එක සිල්පදයක් ආරක්ෂා කරනවා කියලා ඇසුරු කරන්න ඉඩ දීලා තියෙනවා. නමුත් මගේ අහවල් අහවල් වැඩේ කරව ගන්න කියලා ඇසුරු කරන්න කියලා දේශනා කළේ නෑ අනුකම්පාව නිසා ඇසුරු කරන්න පුළුවන් කියලා දේශනා කළා. එච්චරයි අපිට ඉඩ දීලා තියෙන්නේ. අනුකම්පාව නිසා ඇසුරු කරන්න. ඊළඟට පින්නතුනි මෙන්න මේ හේතුව නිසා යම් කෙනෙක් ඉහළට ගන්න පුළුවන් නම් හරි වටිනවා. හැබැයි ඔවුන් ඇසුරු කරන්න ගිහිල්ලා මම පහළට වැටෙන එක කොහොමවත් කොහොමවත් අගේ කරන්නේ ආන් ඒකයි සම සීල නැති අය තමන්ට සමානව සිල් නැති අය කොහොමද ඇසුරු කරන්න එපා කියලා දේශනා කළේ. ඊළඟට මෙතන සඳහන් කළා යම් කෙනෙක් එහෙම தത്വයටපත් වෙනවා නම් තමන් සිල් ගුණ මත පිහිටලා ඉඳලා ක්‍රමක්‍රමයෙන් තමන්ගේ සීලය බිඳගන්නේ නැත්නම් ආන් ඒ අය ඇසුරු කිරීමෙන් සිල් ගුණ බිඳගන්නේ නැතුව ඉන්න පුළුවන් වෙන්නේ මනා වූ සිහියක් තියෙන කෙනෙකුට. මනා වූ ප්‍රඥාවක් තියෙන කෙනෙකුට. හොඳ අවබෝධයක් තියෙන කෙනෙකුට. සිල් ගුණ නැති යාළුවෝ පිරිසක් මැද සිල් ගුණ ඇති එක යාළුවෙක් එක මිත්‍රයෙක් ඉන්නකොට අනික් අය වැරදි වැඩක් කරනකොට මේ කරන්නේ වැරද්දක්. මේ අය බේරන්න මට උපදෙස් දෙන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම උපදෙස් දෙන්න ගියහම අපි බොහෝ සමච්චල් වලට ලක් වෙන්න පුළුවන්. යාළුවෝ පිරිසක්ම එකතු වෙලා සුරාපානය කරනවා. Taman විතරක් සුරාපානය කරන්නේ හැබැයි අරගොල්ලන්ට ওই ක්‍රියාවේ තියෙන වැරද්ද කියලා දෙන්න ගියොත් ඒ වැරද්ද පෙන්වන පුද්ගලයා නොයෙක් උසුළු විසුළුවට ලක් වෙන්න පුළුවන්. මේක සමච්චල් වලට ලක් වෙන්න පුළුවන්. එහෙම සමච්චල් කර කර වුන් උත්සාහ කරන්නේ මොහොත් එතෙන්ටම ඇදගන්න. මනා වූ සිහියක් තිබුණ නැත්නම් මනා ප්‍රඥාවක් තිබුණේ නැත්නම් තමනුත් එතෙන්ට වැටෙනවා තමන්ටවත් තේරෙන්නේ ආන් ඒ නිසා මනා සිහියක් ප්‍රඥාවක් තියෙන කෙනෙක් බේරෙනවා. නමුත් මනා සිහි ප්‍රඥාවක් හරියටම නැති කෙනෙක් ටික කාලයක් යනකොට ඒගොල්ලන්ගේ ගොඩටම එකතු වෙනවා. ආන් ඒ නිසා ඇසුරු කරනකොට මනා සිහිය ප්‍රඥාවක් හොඳට තියෙන්න ඕනේ. එතකොට ඒ ඇසුරු කරන්නේ මොකටද? ඒ අයට යහපතක් කරවගන්න මිසක් ඒ අයගෙන් අපිට යමක් කරගන්න නොවේ කියන කාරණාව හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ. එහෙමනම් පින්නතනේ අපිට ධර්මදේශනාවට තියෙන කාල වේලාව නිමා වෙලා තියෙනවා. සේවිතබ්බ සූත්‍රයේ ඇසුරු කරගෙන සිදු කරන පළවෙනි ධර්මදේශනාව අපි මේ මොහොතේ නිමා කරන්න කටයුතු කළත් මේ සූත්‍රයේ ඇසුරු කරගෙන කෙරෙන තව දේශනා කීපයක් ඉදිරියට සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මේ ඇසුර කියන එක මේ සංසාරයෙන් මිදෙන්න කොයිතරම්නම් වටිනවද? භාග්‍යතුන් වහන්සේ නිවනට යන අනුපූර්ව ප්‍රතිපදාවේ පළවෙනිම අංගය හැටියට දේශනා කළේ අසේවනාච බාලාන. එහෙනම් මේ කාරණාව කොච්චර වටිනවද කියන කාරණාවයි මේ සරලව අපි කෙටියෙන් සාකච්ඡා කරන්න යෙදුනේ. සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා මේ පින්කම තුලින් රැස් කරගත්ත මහානුභාව සම්පන්න කුසල සම්පත් අපි රැස් කරගත්ත සියලු කුසල සම්පත්තිත් එකතු කරගෙන අනුමෝදන් කරවීමෙන් මේ සත්පුරුෂ පිරිසට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම සඳහා මේ කුසල ශක්තිය පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු